බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එච්චරයි අහලා තියෙන්නේ. බොහොම පිං අවසරයි. කාල වේලාව නම් නිම වෙලා තියෙන විසාකා මහත්මයට කෙටියෙන් මොනවා හරි අහන්න අවස්ථාව දෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අර බිබිසාර රජුරුවන්ගේ ඥාතීන් ගැන කියනකොට මට මතක් වුණේ අහන ඔබ වහන්සේගෙන්. එහෙනව නේද? ඔව් එහෙනම්. මේ අර මේ සාංගික දාන දැන් සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල වගේ සාංගික හරි පන්සලක හරි සාංගික දානයක් දෙනකොට දැන් කට්ටිය කෑම බෙදලා සමිනහසලට මේ කියන්නේ වාඩි වෙලා උන්වහන්සලා වාඩිලා ඉන්න තර නෙමෙයි හාට මේ කෑම ඔක්කොම ටික බෙදලා තියලා ඊට පස්සේ සමිනහසලා වාක්‍යයක් කියනවා සාංගික කරන වාක්‍ය ඊට පස්සේ ඒ සමිනහසලාට බෙදලා ඉවර වෙලා ඉතුරු වෙන දාන ඉතුරු වෙන දාණය මේ කැප කියන්නේ අනිත් අයට මේ පාවිච්චි කරන්න පුළුවන්ද ඒක අකුසලයක්ද කියන ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා විසින් ඒවා ගිහියන්ට පරිහරණය කරන්න ඉඩ දුන්නට පස්සේ ඒක අනුභව කරන්න පුළුවන්. මොකද පිසු ආහාර එදා දවසේ අනුභව කළේ නැත්නම් නැත්තම් ඒක නරක වෙනවනේ. ඒතර ස්වාමීන් වහන්සේලාට දවල් දානේ පූජා කළොත් දවල් දානෙන් පස්සේ උන්වහන්සේලා ආයේ ආහාර පාවිච්චි කරන්නේ නැහැනේ. එතකොට උන්වහන්සේලාට පන්සලේ ඉන්න අයට හරි දැන් අපි හිතමු එතන කැවිලි පළතුරු වගේ තියෙනවනම් ස්වාමීන් වහන්සේලාගේ විමසන්න ඕන ස්වාමීන් වහන්සේ මේවා පන්සලට යවන්නද? එතකොට ආහාර වුණත් ස්වාමීන් වහන්සේ පන්සලට යවන්න අවශ්‍යද? එතකොට හාමුදුරුවෝ කියනවා නෑ එහෙම අවශ්‍ය නෑ. ඒවා අවශ්‍ය නැහැ කියනවනම් එතනින් එහාට Tamanට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ නිසා කැවිලි පළතුරු වගේ පහුවදාට ගන්න පුළුවන් જાති ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලාගෙන් අහලා අපිටත් කරනවා. ඒවත් හාමුදුරුවෝ එපා කියනවනම් ගිහියට ඒවා භුක්ති විඳින්න බාධාවක් නැහැ. හැබැයි හාමුදුරුවෝ Tamanට එපා කිව්වා වුණත් පාවිච්චි කරන්න බැරි දේවල් තියෙනවා. ඒ මොනවද? පැදුරු, කොට්ටයි, දල් මුසුන්, ඇඳ, පුටු මේස, හට්ටි මුට්ටි වගේ ඒවට කියන්නේ ගරු භාණ්ඩ කියලා. ඒවා සංඝයාට පූජා කළාම එක හාමුදුරු නමකට තීරණ ගන්න බෑ. ඒවා සමස්ත සංඝයාටයි අයිති. ඒවා ඒවා සාංගික කියන තැනින් වෙනස් වෙන්න. හැබැයි ආහාර පාන ඒ කියන්නේ බත් ව්‍යංජන සිවුරු පිරිකර ඒ වගේ ಜಾති සාංගික කලා වුණාට ඊට පස්සේ පෞද්ගලිකව හාමුදුරුවන්ට බෙදුවට පස්සේ බෙදපු කොටස උන්වහන්සේට කැමති කෙනෙකුට දෙන්න පුළුවන්. දැන් අර බෙදලා බෙදන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන ඒවා ඊට පස්සේ නැවත හාමුදුරු පාවිච්චයට ගන්නෙ නැහැ කියලා Tamanට හොඳටම විශ්වාස නම් අනුමැතියක් ඇතත් නැතත් Tamanට පරිහරණය කරන්න පුළුවන්. Tamanට නිකන් හාමුදුරු මේවා ගෙනියන්න ගනීද අවශ්‍යද කියලා හිතෙනවා නම් විමසලා බලන්න ඕන. ස්වාමීන් වහන්සේ මේ කැවිලි පළතුරු එහෙම පන්සලට යවන්නද? එතකොට දානේ පන්සලට යවන්නද? ඉතින් එහෙම අවශ්‍ය නැහැ. එතකොට උන්වහන්සේලා කියනවා නම් පන්සලේ කැම කන්න කීප දෙනෙක් ඉන්නවා මෙච්චරක් යවන්න කියලා. ඉතින් ඒ ටික යවුවාම ඊටු ටික තමන්ට අනුභව කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය නිසා සමහර කෙනෙක් කරනවා සාංගික කරන්න කොටසක් විතරක් තියලා ඒ කියන්නේ තමන් උයපු සියල්ල සාංගික කරන්නේ. ඒකෙන් කොටසක් වික්ෂුන් වහන්සේලා සමීපයෙන් ගෙනත් තැම්පත් කරලා ඒ ටික සංගික කරනවා. ඉතින් ඒ ටිකනොත් ඉතුරු වෙනවා නම් අපි මොකද්ද කරන්න කියන එක තමයි ඔය පැහැදිලි කරේ. වදන ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි, ධර්ම සරණයි.